අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මෑණිනාංශි ගාල්ලා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට කරුණාවෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට අපිට කමඨහන් වාර්තා හතක් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ආදුනිකයෙක් මි. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය වූ නායක හිමිපාණන් වහන්ස. පරයංක භාවනාව. මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාව. මුලින්ම කය සැහැල්ලු වන ආකාරයට පරයංකගත වුනි. ඉන්පසුව විනාඩි 5ක් පමණ මම දැන් මෙතන හිඳගෙන හිඳිමියයි මෙනෙහි කරමින් හිඳගෙන සිටින ඉරියව්ව වෙත සිත යොමුකොට බලා සිටියේදී ඉබේ වැටෙන හුස්ම දෙසට සිත යොමු විය. එවිට මම හුස්ම දෙස નિરાයාසයෙන් බලා සිටිමින් ආස්වාසය කරන විට ආස්වාසයයිද ප්‍රස්වාසය සිදුවන විට ප්‍රස්වාසයයි මෙනෙහි කළෙමි. එවිට ආස්වාසය දිගු හා සිසිල් බවක් ප්‍රස්වාසය කෙටි හා උණුසුම් බව දැනුනි. තවදුරටත් ආස්වාසය හා ප්‍රස්වාසය දෙස සිහියෙන් සිත යොමු කොට බලා සිටියදී විටක එක් නාස්පුඩුවකින් පමණක් ආස්වාසය ප්‍රස්වාසය සිදුවන අයුරු නිරීක්ෂණය විය. සිහියෙන් මා හුස්ම රැල්ල දෙස බලා සිටියේදී සිතට සිතුවිලි ගලා ආවේය. මම ඒ සිතුවිලි සිත තුළට ගලා යෑමට ඉඩ හැර හුස්ම රැල්ල දෙසටම සිත යොමුකොට සිහියෙන් දැඩි අවධානයකින් යුතුවම බලා සිටියේය. සිතුවිලි සිත තුළට ගලා යෑම ටිකින් ටික අඩු වී ගොස් නැතිව ගියේය. ටික වේලාවකදී යටිකය නොදැනී ගොස් සිත උඩුකයට පමණක් යොදාගෙන සිටිය හැකි විය. දිගටම හුස්ම රැලි දෙස බලා සිටියේදී උඩුකයද නොදැනී ගොස් කිසිවක් නොමැති හිස් බවක් දැනුනි. මෙම හිස් බව විනාඩි දෙකක් තුනක් පමණ කාලයක් පැවතුනි. එකවරම ගැස්සී ගොස් තරමක වේගයෙන් කය දෙපසට වරහන් ඇතුළේ ඉදිරියට හා පිටුපසට චලනය වී ක්‍රමයෙන් අඩු වී නැති වී ගියේය. කයේ ගැස්සීමත් සමගම ආයාසයකින් තොරව නැවත ආස්වාසයට හා ප්‍රස්වාසයට සිත යොමු විය. සිත ආස්වාසයට හා ප්‍රස්වාසයට යොමු වෙනවත් සමගම පාදයන් වල හා කොන්දේ වේදනාවන් දැනුනි. මම දැස් හැර බලන විට පැයකුත් විනාඩි 5ක් පමණ වේලාවක් ගත වී තිබුණි. සක්මන් භාවනාව මුලින්ම මම මෙතන හිටගෙන සිටිනවා යයි මෙනෙහි කොට ඉන්පසු තර්මක වේගයෙන් ටික වේලාවක් සක්මන් කොට ඉන්පසු වම දකුණ යයි මෙනෙහි කරමින් විනාඩි 15ක් පමණ සක්මන් කළේය. සිතුවිලි එක දෙක සිතට ආවද ඒවා බාධාාවක් නොවිය. වම් පාදයේ ඔසවන විට දකුණු පාදය පොළවට තද වෙන අයුරුත් ඒ දෙසට කය බර වෙන අයුරු දුටුවේය. වම් පාදය ඔසවන විට සැහැල්ලු බවක් දැනුනි. තවද වම් පාදය ඔසවා පොළවේ තබනවත් සමගම දකුණු පාදය තරමක් දුරට වරහන් ඇතුලේ ඇඟිලි පමණක් පොළොවේහි තද වී විලුඹ හා යටිපතුල් ප්‍රදේශය ඉහළට එසවෙන අයුරු අද්දුටු වෙමි. ඉන්පසු ඔසවනවා තබනවා යයි මෙනෙහි කරමින් සක්මන් කළේය. පාදය ඔසවන විට දන හිස නැමෙන අයුරුත් තබන විට දන හිස ප්‍රදේශය දිගහැරෙන අයුරුත් දැකගත්තේය. මේ ආකාරයට පැයක පමණ කාලයක් සක්මන් කළේය. එදිනෙදා කටයුතු. ඉඳගෙන, සිටගෙන, ඇවිදින, නිදාගන්නා මේ ඉරියව් හතර තුලදී කරන සියලු කටයුතු වෙනදාට වඩා සිහියෙන් යුතුවම සිදු කළ හැකිය. සිහියෙන් යුතුවම කටයුතු සිදු කරන විටදී එය පිළිවෙලකට හා පිරිසිදුව සිතෙහි සතුටකින් යුතුවම කළ හැකි බව අද්දුටුවේය. තවදුරටත් ඉදිරියට භාවනා කරගෙන යෑමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් යුතුවම ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ කරගෙන යන සාසනික කටයුතු තවත් ඉදිරියට කරගෙන යාමට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. මේ භවය තුලදීම උතුම් නිවනින්ම සැනසීම ලැබේවා. ඉතින් මේ අවස්ථාවේ ඇත්තටම අර තමන්ම කාලයක් දිශ කරගෙන ගියේ දේව පිළිබඳව සැක සංකාවකින් තොරව කර බලන්න නැත්නම් ඒකට ලෑස්තිලා යන්න හිත කෝඩු ගති කෝල ගති අයින් කරන වෙලාව. ඉතින් ඒක ඇත්තටම අපි කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක දිබේ සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ මේ මේ වැඩේට නිසිනින්ද යන්න දෙන එක. එහෙම නැත්නම් වැඩ යන පැත්තට මැස්ස ගහගෙන අනේකයි කාරණාව තියෙන්නේ. ඉතින් ඒක සක්මනේදී වෙනවද පරියංකේදීද එදින්දා වැඩද කියලා දෙයක් නැහැ. කොයි වෙලාවෙත් අර මේක සැකහැරලා දැන ගැනීම වැඩිච්ච gediyak කිරිවදින වෙලාව වගේ නැට්ටෙන් කඩන්න නැතුව එහෙම තියෙන එකයි තියෙන්නේ. ඒකට පේන්නේ වර්ධනයක්. නමුත් ඇතුළේ කිරිවැදීමක් සිද්ධ වෙනවා. ඒ වගේ ඒ පරිසරයේ තමයි අපිට මේ නේවාසික භාවනා වැඩමුළුක හම්බෙන සුවිශේෂී සත්කාරේ ඉතින් ඒ නිසා ඒක දිගට කරන්න කරනකොට අලුත් දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඉස්සර දෙකට දෙකට දහරු හිතෙන්. එහෙම නැත්නම් දෙකට දෙගිඩියා හිතෙන් කරපු දේවල් දැන් ලෑස්තිලා කරන්න ගියාම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා ඒ අර දවස් 30 සතියෙන් ඉන්නකොට ආධුනිකයර පේන තියෙන වෙනද වැටරිකවත් කරගන්න බෑ කියලා. නමුත් දැන් සතිය කියන කෙන විශ්වාසයෙන් කරන ගත්තොත් පේනවා දැන් තමයි ජීවිතේ ගුණයක් එන්න පටන් අරගන්නේ කියලා. අවුලක් ඇති කරන්නේ ගුණයක් ඇති කරන එකට හේතුව ඒ தත්ත්වෙ දිහා ලෑස්ති වෙලා ගිහිල්ලා බලලා දැන් සූදානම් මනසින් ගියොත් ඒක නිකන් ලෙඩ වෙච්චි ලෙඩ හෝ වෙන තැනකට කල්ැතුව තමන් එන්නතක් කරගෙන යනවා. මම දන්නවා මෙතන ලෙඩ තියෙනවා කියලා මම එන්නතක් අරගෙන තියෙනකොට එයාට බයක් නැහැ. මේ අනික කවුරු බය වුණත් තමන්ගේ ප්‍රතිශේ ප්‍රතිදේහ තියෙනා වගේ ඔය එන්නත තමයි බුදුරජාණන් අපට දෙන්නේ බුදු කෙනෙක් පහළ වෙලා ඉතින් ඒකට අර ඉස්සලා ඉස්සලා සැකමුසු ගියා. දැන් මම දන්නවා ඉන්නත තියෙනවා මයි ළඟ. ඒ නිසා මොන කරදරේ ආවත් මට ස්ථිරහානියක් කරන්න බෑ කියලා. නමුත් ඒක කර බලනකම් අත්විඳිනකම් ප්‍රත්‍යක්ෂණය කරනකම් සාක්ෂාත් කරනකම් ඔය සැකේ හිතේ ගියාට මදි. ඒක කරලා බලන්න ඕනේ. ඒක තමයි පරිේශන භූමිය භවනා මධ්‍යස්ථානේ. ඒක දැන් හම්බ වෙච්ච වෙලාවේදී මේකට බාධා නොකර ඉක්මන් කරන්න යන්නෙත් නැතුව නැවතිල්ලේ වැඩේ බාධාකින් තොරව ගෙන යන්න අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. ආදුනිකයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඊයේ දින පර්යංක භාවනාවට ඉඳගෙන කයට සතිය යොමු කොට ඉඳගෙන සිටින අයුරු බලා සතිය නාසිකාග්‍රයට යොමු කළෙමි. එහිම සිත පිහිටුවාගෙන සිටි අතර ටික වේලාවක් එහි තැන්පත්ව සිටි අයුරුද වාර දෙක තුනක් පමණ වෙනත් අරමුණු කරාද ගිය බව දැන නැවත සිත තැන්පත් කර ගතිමි. පැය භාගයකට පමණ පසුව එකපාරටම ඊටමත් ප්‍රියජනක අයුරින් ආලෝකයක් දිස්විය. එය සමසිතින් බලනවත් සමග නැතිව ගියමි. එසෙනින්ම අත් දෙක පුරාවටම ඊටමත් සිහින් ඉදිකටු මූණතකින් ස්පර්ශ වන්නාක්සේ දැනි ටිකෙන් ටික එහි වේදනාව වැඩිවන්නට විය. ඒ දෙසම සමසිතින් බලනවාත් සමගින් දකුණු පිට පෙදෙසද තදව ඇති වී ටික වේලාවකින් එම ශරීර කොටස සිසිල් වී ගියාක් මෙන් දැනිනි. පපු පෙදෙස තදවිය. මෙම ධර්මතා සියල්ලම එකම වේලාවක් එකම වේලාවක දැනිනි. එම ධර්මතා සියල්ලටම සිත යවා බැලුවෙමි. සුළු වේලාවකින් සියල්ල නොදැනී ශරීරයට ඊටමත් සැහැල්ලු ගතියක් දැනිනි. සක්මන් භාවනාව අදිෂ්ඨාන කොට සක්මන් කිරීමේදී පියවර ගණනාවක් සතියෙන් යා හැක. ඔසවන තබන ගෙන යන අවස්ථා නිරීක්ෂණය කළෙමි. යටිපතුලෙහි තදින් ගල් කැට ස්පර්ශවන පෙදෙසෙහි ඇතිවන සංවේදනා පාදය ගෙන යන අවස්ථාවෙහිද දැනේ. ඊතා සියුම් වේදනාද පාදයේ ටික වේලාවක් යනතුරුද සිතට දැනේ. එදිනෙදා වත්පිළිවෙත් සතියෙන් කිරීමට උත්සාහ කරමි. ඔබ වහන්සේටද මෙම සංසාර දුකින් මිදීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තෙරුවන් සරණයි. මේක අර රචනයේ මුල් හරියේ තියෙන විදිහට හොඳට සතියෙන් බලා ඉනකොට ඒක නිකන් තොරණක ලයිට් වැඩ කරනවා වගේ පුදුමාකාර තොගයක් 아무තු මොස්තර 아무තු රටාමාමින් දඟලනවා. නමුත් ඒ කොච්චර වේගෙන් කොච්චර නාලිකා රාශියක් වැඩ කරාට කවදාකවත් පටලවිල්ලක් නැහැ. ඒව අතර කවම කවදාකවත් පටලවිල්ල. මේවා හිතන හිත තමයි මේවත් එක පටලවන කෙලෙස් ඇති කරන්නේ. ඒ නිසා ඔක්කොම සිදු වෙන්නේ මොකද්දෝ න්‍යායකට. ඒ නිසා Tamante සිදුවෙන දිහා ඒවා අර්ථකතන දෙන්නේ නැතුව විස්තර ප්‍රචාර කරන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව බලන් හිටියොත් පේනවා ඒ චිත්ත නියාමේ කාටවත් කඩන්න බෑ. ඒව අතර කවමදාකවත් ගැටුමක් නැහැ. ඒ බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා ටෙලිවිෂන් එකක තිරේ රූප රාමු වෙනකොට තිත්තට වෙනවා බලන්න ඒ ඒ අඟල එක වර්ගාංගලක් ඇතුළත මෙච්චර කොටු තිත් ගාණක් වැටෙනවා කවවම කවදාකවත් තිත් දෙකක් අතර ගැටුමක් නැහැ එකම තැන ගිය ගමන් තව තිතක් එනවා ඒ දෙක අතර කවදාකවත් ගැටුමක් නැහැ එක ළඟම තිත් දෙකක් තියෙනවා ඒ ඒ ඒ තිතට වෙනම උපාදයක් තියෙනවා වෙනම වෙනස් වීමක් තියෙනවා වෙනම භංගයක් තියෙනවා. එකම තිතක්වත් ඒක මගහරින්නේ නැහැ. ඒ නිසා මේ ශාලාවේ අපි ලක්ෂයක් හිටියත් මොනම අවශ්‍යතාවයක්වත් නැහැ ගැටෙන්න කල්පනා කරන්නේ නැත්තම්. මේ කල්පනා කරන හිත තමයි මේ සේරම ගැටුම් ඇති කරන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා කල්පනා කරන්න එපේක බලන හිතක් වඩටපත් කරන්න. බලානින්ද කොච්චර දෝ දේවල් වෙනවා. ඒ එකක්වත් අපේ අවධානය ඉල්ලන්නේත් නැහැ. ඒව අතර කවදාකවත් ගැටුමකුත් නැහැ. ඉතින් අපි අතර මේ ගැටුමක් එන්න නම් මොන තරම් පටලවලා තේරුම් ගන්න ඕනේද? මොන තරම් මේ නොගැටෙන ධර්මතාවය අල්ලාගෙන ගැටුමක් ඇති කරගන්න අපි මොන තරම් පවට කැමැති වෙන්න ඕනද? මොන තරම් ආතතියට කැමැති වෙන්න ඕනද? මොන තරම් අසහනයට කැමැති වෙන්න ඕනද? manussකම කියන්නේම ඔච්චරයි. මේ මේ පෑදීතිය බොරදී කරගන්න. ගැටෙන්නේ නැතුව මේ තියෙන දේවල් අතර ගැටුමක් හදාගන්න. හදාගෙන ඊට පස්සේ ඔය ගැටුම ගැන කතා කරනවා. බලනකොට ගැටුම හදපු එකම තමයි කතා කරන්නේ. දුවට බලන්න ඉන්න. ඒකට කියන්නේ thin slicing of time කියලා. කාලේ ඊටාම කුඩා තීරුවට පෙති ගහලා පෙති ගහලා බැලුවොත් ඒ චිත්තක්ෂණ දෙකක් අතර කිසිම ගැටුමක් නැහැ. එක චිත්තක්ෂණය ඇතුලේ කෝටියක් දේවල් සිද්ධ වුණාට කිසිම ගැටුමක් වෙන්නේ නැහැ. ගැටුම තියෙන්නේ මේමත් කොහොමද වෙන්නේ කියලා හිතන හිතේ විතරයි. ඒ නිසා හිතේ හැකියාවල් තේරෙනවා කරීම කිරීම නැතර කරලා බැලීමක් වඩපත් කරන්න. එතකොට තමයි තේරෙයි කරන තාක් කෙලස් බලන තාක් විපස්සනා කිය. ආදුනිකයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය ඔබ වහන්සේ ලබා දුන්නා වූ කමඨහන් උපදේශය ඌයේ සමාධිය ඉස්සර නොකරගෙන සතිමත් බව පෙරදරි කරගන්නා ලෙසටයි එසේ සතිමත් බව තුලම මනාව සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීමට নিরතුරුවම උත්සාහ කළා. එසේ සතිමත් බවින්ම පර්යංක භාවනාවට වාඩි වී දෑස් පියාගත් විට හිස් බව පමණක්ම අරමුණු විය. මෙම හිස් බව හා සංසිඳුනා වූ බව තුල බලා සිටියේදී මොහොතක් පාසාම හිස් බවද ගෙවී යන ආකාරයක් දැනුනේය. මෙහිදී තැන්පත් වූ ගතියක් දැනුන අතර කිසිවක් සිතාගත නොහැකි බවක් දැනුණා. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදය ඔසවන හා තබන විට හිස් බවක් පමණක්ම දැනෙන්නට විය. විටකදී සිතුවිලි පැමිණියද සිතුවිලි දෙස නොබලා සතිමත්ව සක්මන් කළා. දවසේ කටයුතු දවසේ සිදු කරන සියලු කටයුතුවලදී සතිමත් බව මනාව පිහිටුවාගෙන වැඩ කටයුතු කිරීමට හැකි වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මේකෙත් ළඟ ළඟ වාක්‍ය දෙකක් තියෙනවා. ඒකට මොනවත් හිතා ගන්න බෑ. හිතේ කිසිම කටයුත්තක් වෙන්නේ නෑ. ඒ කියන්නේ කිසිම කෙලෙසයක් නෑ කියලා. අපිට මොනවා හරි අඳුර ගන්න පුළුවන් වුණොත් කෙලෙස් තමයි. මොනවා හරි දැනෙන්න ගත්තොත් කෙලෙස් තමයි. මොනවා රුප්පණ ගති කම්පණ ගති ආවොත් කෙලෙස් තමයි. මොනවාට අපි මේක මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා සංස්කරණය කෙරුවොත් කෙලෙස් තමයි. මොනවත් නැතුව Eh, මේ මනසේ සම්බන්ධයක් චේතනාවක් අදිෂ්ඨානයක් මොකුත් නැතුව මේනදී බලන් ඉනකොට පේනක හරියටම සිද්ධ වෙනවා මේ හිතත් පැත්ත කරලා විවේක වෙන්න පුළුවන් හිතක කිසිම වැඩක් වෙන්නේ හැබැයි ඒ සාන්තිය තේරෙනවා ඒක වෙනුවට මේ හිතලා ඒක වෙනුවට මේ රූප වේදනා සංඥා තියෙන එක හොඳයි කියලා හිතනවා කියලා කියන්නේ ඒ තරම් අපි දුකට කැමති. ඒ තරම්ම ආතතියට කැමති. ඒ තරම් අසහනයට කැමති. ඊට පස්සේ ආතතිය අසහන කරන දේවල් පිටවෙන කතන්දර ගොතන්න කැමති. ඒකල අනික් අයටත් ඒක ගාන්න කැමති. ඉතින් ඒගොල්ලොත් අනලා අපේ ඇඟේ ගන්නවා. ඕනෝකට තමයි මේ පවුල් කනවා කියලා කියන්නේ. එක එකන එක එකන කක්ක කරලා අනලා බෝල හදලා එක එකනට දාන ඒගොල්ලොත් බෝල දානවා. ඉතින් ගා ගන්න එක තමයි තියෙන්නේ. ඒ මොන්නක්වත් නොකර හිත නිකන් ඉන්න වෙලාවෙ පේනවා සියල්ලම සිද්ධ වෙනවා 100%ක් හොඳට ඒ වගේ හිත වැඩ කරන්නේ නැති බවක් තේනවා සාන්තියක් තේනවා මේ නිවන් දැකලා නෙමෙයි මේ පෙන්නනවා නිවන තියෙනවා ජීවිතේ මල් අපි විහිම්පල් ඒ නිසා මේ විහිං කරන හරිය නතර කරගන්නයි අපි මේ ශික්ෂාව කියලා කියන්නේ කාය වචී මනෝ ශික්ෂාව නොකර නොදැක්කා වගේ නෑ වුණා වගේ මේක දිහා බලන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි ඔය ලියවෙන්නේ. ඒක තාම විශ්වාසයෙන් නෙවෙයි මේ නිකම් පෑනට වැරදිලා ලියවෙන්නේ ඔය. ලියන්න ඕනට ලියනව නෙවෙයි. ඔය මේ භාවනා ගුණ. ඉස්සරහට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා. ධර්මතාවය එළිවෙන හැටි. ඉතින් ඒක ඊට පස්සේ දැන දැන දැන දැන කරනකොට එයා හරියට මේ අර ප්‍රතිශක්තියක් අරගෙන ලෙඩ රෝග තියෙන තැනට ගියාන් පස්සේ දාන්න මට ලෙඩ වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ ශක්තියක් මේක ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ තමන්ගේ භාවනාව පිළිබඳව තමන්ගේ විශ්වාසය ඇති වෙච්ච දවස් තමයි. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස ඊයේ දින සක්මනේදී පොළොවේ තද බව දැනීම සම්බන්ධයෙන් ඌ වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ මා විසිනි. එහිදී ඔබ වහන්සේ සඳහන් කළ පරිදි පොළවට සාපේක්ෂව යටිපතුල මෘදු බව නුවණින් ගලපාගෙන තිබුණු අතර ඒ බව වார்த்தාවට ඇතුළත් නොකරන ලද්දේ මා සිතූයේ එම මෘදු බවද අත්දැකිය යුතු බවයි. එය අත් නොදැක තිබූ අතර නුවණින් ඒ කාරණය ගලපාගත හැකි වුනි. ඒ ඒ අවස්ථාවලදී අත්දැකිය යුත්තේ කුමක්ද ණය විපස්සනා ක්‍රමයට නුවණින් ගලපාගත යුත්තේ කුමක්දයි තවම හරියටින් නොවැටහේ. ඉහත ඡේදයේ සඳහන් කළ සියල්ල මානයට යටවීමෙන් ඇති වූ අදහස් බව දැන දැනම වාර්තාවට ඇතුළත් කළෙමි. සක්මන් භාවනාවේදී ඊයේ හඳුනාගත් කාරණය තවදුරටත් සමීපව නිරීක්ෂණය කරමින් යටිපතුල ස්පර්ශවන ඒ ඒ පෘෂ්ඨයට සාපේක්ෂව දැනෙන ස්වභාවයන් අත්දැක හඳුනා ගතිමි. පරයන්ක භාවනාවේදී ඊයේ එක් යෝගාවචරයෙකු ඉදිරිපත් කර තිබූ පරිදි මා ස්වභාවයෙන් අත්දකින කම්පන වේගය යට කරගෙන උඩුකය පුරාම ඊ타ම සිහින් වගේම තියුණු ඉදිකටු තුඩු වලින් අනින්නාක් වැනි ස්වභාවයක් දින කිහිපයක් පුරා අත්දකිමින් සිටිමි. දැන් දැන් ඒ ස්වභාවය සක්මන් කරද්දී ධර්ම ශ්‍රවණය කරද්දී ඉස්මතු වේ. ඊයේ රාත්‍රී 8ත් 9ත් අතර පරයන්කේදී එම ස්වභාවය ඊ타ම තීව්‍ර ලෙස දැනුණු නිසා මා ඒ දෙසම බලා සිටියෙමි. වරින් වර පිම්බීම හැකිලීමත් සිතුවිලිත් සියුම් වේදනාත් ඉස්මතු වෙමින් තිබූ අතර මා ස්වභාවයෙන්ම අත්දකින කම්පන වේගය ඊටාම සියුම් ලෙස පසුබිමේ තිබුණු තිබෙනු දුටු වෙමි. හෘද ස්පන්දනය වේගවත්ව දැනුණු අතර සියලු දැනීම් විඳීම් අධික වේගයක් ගෙන ඇති බවක් දැනිනි. මද වේලාවකින් ඉදිකටු තුඩු වලින් අනින්නාක් වැනි ස්වභාවය ගෙන තිබූ මද වේලාවකින් ඉදිකටු තුඩු වලින් අනින්නාක් වැනි ස්වභාවය ගෙන තිබූ තීව්‍ර බව ටිකෙන් ටික අඩු වෙමින් ගොස් මා ස්වභාවයෙන් අත්දකින කම්පන වේගයේ ස්වභාවයම ගත්තේය. මේ අත්දැකීමෙන් ඔබ වහන්සේ ඊයේ විස්තර කළ කාරණය මනාව වැටහි ගියේය. වැඩමුළුවේ අන්තිම දින කිහිපයට පැමිණ ඇති බැවින් පෙරට වඩා අධිකතර වීරියකින් හා කැපවීමකින් සතිමත් බව පවත්වා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ඔබ වහන්සේට සතුටින් දන්වා සිටිමි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. එහෙම ඇත්තටම ඉතින් අපි තටමඬ ඕනේ සතිය ආවට පස්සේ සතිය වැඩේ කරලා දෙනවා මේ මම වීර්යවන්ත වෙනවා මම උනන්දු වෙනවා කියන එක නෙවෙයි මට උනන්දු වෙන්න අවස්ථාවක් තියෙනවා ඒ තියෙන්නේ ධර්මතාවයන් පෙළ ගැහුනට පස්සේ තමයි එහෙම නැත්නම් මට උනන්දු වෙන්න බෑ ඒ නිසා මේවා ධර්මතා. ඉතින් ඒ නිසා ධර්මතා දකින්නකොට ප්‍රත්‍යක්ෂ කරන දේ අස්පනා පිට කියන එක ප්‍රත්‍යක්ෂ කියන්නේ ඒක වෙනකොට ඊට අදාළ චින්තාමේ ඥාන නැත්නම් ණය විපස්සනාව අනුමාන ඥාන ඒව ඇවිල්ලා අරකට අවශ්‍ය කරන පිරිස් බලය ලැබලා දෙනවා මම තද තදයි කියලා පොළොව තදයි කියලා කියනවනම් තියා කියනවා තද කමක් ඉන්න බෑ බුරුල් කමක් නැතුව. එහෙනම් පය මුරුල් කම නිසා තමයි කියලා දිනවා ඒක හරියට ජාඩියට මෝඩිය වගේ හොඳට ගැලපෙනවා. ඒ නිසා අපි කොයි වෙලාවක හරි තද බල දුකක යෙදී ගත කරනවා නම් ඒක ඒත් එක්කම හැබැයි ලොකු සැපක් තියෙනවා. ඉතින් අපිට අර දුකේ තියෙන ද්වේෂ අනුසය නිසා ඒ ළඟ තියෙන සැප තේරෙන්නේ නැහැ. නමුත් යම් කිසි සැපක් තියෙනවා නම් ඒකට එහා පැත්තේ එහා සමානම දුකක් තියෙනවා. අර සැපට තියෙන බලබල කෑතරකම නිසා දුක දැන ගන්න බෑ. නමුත් අන්වේඥාන තියෙන කෙනාට ඕනට වැඩි නටන්න දෙන්නේ. අකින් ඔබ වැඩිපුර සැප දකින්න කියන්නේ දුකක්. වැඩි සෙනේ දබරටයි, මහ වැස්ස උලඟටයි, මහ උලඟ වැස්සටයි. එයා වැඩි නටන්න යන්නේ ආදන්නා මේ වැඩි හොඳ වේගන යනකොට එහා පැත්තේ දුකක්. මහා දුකක් આવත් එහා පැත්තේ සැපක්. ඒක නිසා අර අන්වේ ඥාන තියෙනකොට උග්‍ර සැප දුක් දෙක දෙන්න දෙන්න එක මැදිහත් කරනවා. ඒකෙන් සමහර වෙලාවල් වල මෙවුවා ගැළපෙන වෙලාවල් එනවා. ප්‍රත්‍යක්ෂ ඥානයත් එක්කම හරියටම අන්වේ ඥාන වල ගැලසෙච්චාම Taman තුල විශාල සබකෝල ගති කෝඩු ගති පහළ වෙනවා. ඒ නිසාමත් මුළු සංසිද්ධියම ඇවිස්සනා වගේ හිතෙනවා. ඒකෙදි එක සැරේයි දෙකයි ඒක වෙන්නේ. ඊට පස්සේ තමයි තේරෙනවා අර මේ කෝල ගති කෝඩු ගති නැති වුනහම පුරුදු වෙනකොට ආයෙත් සරයක් අර දූවිලි තැම්පත් වුණා වගේ මණ්ඩි තැම්පත් වුණා වගේ තැම්පත් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන දේවල්ද කරන දේවල්ද කියලා හරිම අමාරුයි ලියන ලියමනේ හෝ රචනයකට හෝ දැනුම් දෙන්න. නමුත් Taman එකේ නිරීක්ෂකයෙක් බව දුරස්ත නිරීක්ෂකයෙක් බව සඳහන් කරන්න පුළුවන්. සිද්ධ වෙන්න තියෙන තියෙන්නේ තමන් අර හැකි තාක් දුරට ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීගෙන යනවා. අවශ්‍ය වෙලාවට අනු අන්වේ ඥාන ඇවිල්ලා ණය විපස්සනාවල උදව් කරනවා. ප්‍රත්‍යක්ෂයේ ඉස්සර වෙන තාක්කල් ණය විපස්සනාව පැහැය වෙන්න හදන්නේ නැහැ. අයිය වෙන්න හදන්නේ නැහැ. යම් වෙලාවක ප්‍රත්‍යක්ෂය නැති වෙච්ච ගමන් අන්වේ ඥාන නැත්නම් මේ චින්තාමේ ඥාන ඇවිල්ලා සිද්ධිය වහලා ගන්න. ඊට පස්සේ මුළු භාවනාවම නිකන් මනෝවිකාරයක් විතරක් වෙනවා. ඒ නිසා මේ ඒ අනුපි අනුපස්සනාව අනුවිපස්සනාව එහෙම නැත්නම් ඔය කියන අන්වේ ඥාන විෂිකරන්න යන්නත් එපා. එයාට ඉස්සර වෙන්න දෙන්නත් එපා. ප්‍රත්‍යක්ෂේ යනකොට එයා ඇවිල්ලා එයාගේ කෘත්‍ය සම්පාදනය කරනවා. පිරිස් බලය දෙනවා. ඒ වෙලාවට තමයි තේරෙනවා නම් ප්‍රත්‍යක්ෂේ ඉස්සර කරගෙන යනකොට ආපු එකක් කියලා ආ ඒකත් ජයසිරි මංගලම් කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ඒක මම කරන එකක් නෙවෙයි. ඒක මට සිද්ධ වෙන එකක්. මම මේක නිරීක්ෂණය කරනවා විතරයි. ඒතර වැඩමුළුවත් එක්ක මේක හැදෙනවා. මේක යෝග වෙනවා. මේක හොඳට පදන් වෙලා එනවා. එනකොට ඊන ජවය කොහොමඩක්ක හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට සතුටු වෙන්න පුළුවන් අපි මේ ජවයේ කඩන්ඩ තකතිරු වෙලා නැහැ. ඒක කඩන්ඩ තරම් ඔලොමල වෙලා නැහැ. ඒක කඩන්ඩ තරම් කාමේ පිටිපස්සේ ගිහිල්ලා නැහැ. මේ යන ගැම්මට හැදෙන්න ඉඩ දීලා තියෙනවා. ඒකට අපි කියන්නේ සරුවචනanse පාවිච්චි කරන අනුග්‍රහ කරනවා කියන. ඒක දෙන්න ගිය මිනිහ අර වෙන කාටවත් අනුග්‍රහ කරන්න බෑ. ඒක නිසා කියනවා මේ විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කියලා. ගිය කෙනා දන්නවා ඒකට එන්න ඒ යෝගාවචරය දරන වේදනාවේ රඟ දන්නේ ඒක පැනපු කෙනා තමයි. කොයි වෙලාවෙද ප්‍රත්‍යක්ෂය ගන්න කොයි වෙලාවෙද චින්තාමය ඥාන ගන්න ඕනේ. චින්තානාමේ දුරු කරන්න ඕනද කොයි පදම ගන්න ඕනද කියලා පුතුම අනිශ්චිතතාවයක අහඹු තත්ත්වක වැඩ කරනවා වැඩ කරලා කරලා ලක්ෂයක් කරලා යාට කවදා හරි තේරුණාට පස්සේ ඒ බව දාන්නේ ඊට එහා ගිය කෙනා විතරයි. එතෙන්ට ආපුණති කෙනා දන්නෙත් නෑ මෙයා කල්ැතුව දන්නෙත් නෑ ඒ නිසා ඒක ජීවිතේ පරිණාමයේ වැදගත් අවස්ථාවක්. ඉතින් ඒකට උදාහරණයක් දෙන්නේ මේ ප්‍රසව වේදනාව දන්නේ වදපු ගෑණියක් විතරයි කියලා. වඳ ගෑණියෙකුට කවදාකවත් ඒක තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වඳ ගෑණි කිව්වොත් අයියෝ ඔයගොල්ලෝ හරි දුක් විඳිනවනේ මම නම් කිසිම දුකක් විඳින්නේ නැහැ කියලා. ඒ අනික් මිනිස්සු කියනවා උඹ වඳ හින්දා ඔය. ලෝකයා ගණන් ගන්න නැහැ. ප්‍රසව වේදනාව විඳපු කෙනා දන්නවා ඒ ගුර්ව ප්‍රසව වේදනාව හරහා තමයි මාතෘත්වය ලැබෙන්නේ. නැත්තම් මාතෘ මෑණියරුව ගණන් ගන්න එපා. මේ මම කිව්වට වදපු ගෑණි විතරයි දන්නේ ප්‍රසව වේදනාව කරලා ගන්න. ඒ වගේ තමයි මේ භාවනාවක් කරලා මේක හරියට පදම දාලා සමතුලිතතාවයේ ගත්ත මිනිහට ඒ බව දන්නේ එහාට ගියපු කෙනා මිසක් භාවනා නොකරපු ඇත් එක්ක නේ නිසා භාවනා අධ්‍යක්ීම් ඒ මෝඩයොත් එක කියන්න යන්න එපයි කියලා තියෙනවා. ඒකට ඒකේ තේරුමක් නැහැ. ඒක හරියට ඌරන් ඉදිරිය පිට මුතු දැම්මා වගේ වෙනවා. සාකච්ඡා කරන්න ඕනේ සාකච්ඡා කරන ගැළපෙන කෙනෙක් එක්ක. ඒ වගේම Taman දැනගන්න ඕනේ තවත් කවුරු හරි භාවනා කරනකොට ඒකට අනුග්‍රහ කරනවා කියන එක ඒකත් භාවනාවක් තමයි. ඒක ඉතාමත්ම ප්‍රවේශමෙන් කටයුත්තක් හරියට වදන වෙලාවට වින්නබුකම් කරනවා වගේ. ඒකලේ සීලේසි වැඩක් නෙවෙයි. වින්නෝ කියන්නේ මිඩ්වයිෆ් නැත්නම් අඹුව වගේ එකක් තමයි ඒකත්. හරිම අමාරුයි ඒ කටයුත්ත. ඒකට මේ අනුයාත වැඩ කරන එක. ඒක තමයි පෙරපින අපේ. භාවනා වැඩෙන වෙලාවේදී කරදර කරන්න එපා. එයාට ඒ ප්‍රසූති කරන්න ඇරලා කරන්න පුළුවන් උපස්ථානය කරන එකයි තියෙන්නේ. ඒ කලාව ලෝකේ නැහැ. ඒක අමර කලාවක් ඇතන තියෙන්නේ. ඉතාලම කලාතුරකින් වෙන එකක්. ඒ නිසා ලොකු ධර්ම ගැඹීරත්වයක් ඒකේ තියෙනවා. ඉතින් ඒකට හැම වෙලාවෙම ලෑස්තිලා ඉන්න චරිචුරු ගගා අඬා අඬා මේක කරන්න බෑ. මේකට යන්න ඕනේ ඒකට පිපිච්ච මලක් වගේ සූදානම් වෙලා යන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේ ආරම්භය ලෙස මම දැන් මෙතන කියන අරමුණ හිතටගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව මනසින් මෙනෙහි කළේය විනාඩි 5ක් පමණ යන විට ශරීරයේ හොඳින් පට්ටල් වූ පසු ශරීරයට සැහැල්ලුවක් දැනේ. ඉන්පසු මූල කර්මස්ථානයට හිත යොමු කළේය. ආස්වාස කිරීමේදී උදරය වේගයෙන් ඉදිරියට නිරායන බවත් උදරයේ තද ගතියක් දැනුනි. ප්‍රාශ්වාසයේදී උදරය හැකිලෙන අතර පඩි පෙලකින් වතුර ගලා එන්නාසේ කැඩි කැඩි හැකිලීම සිදුවන බවත් සැහැල්ලු බවත් දැනුනි. මූල කර්මස්ථානය දෙස මෙසේ බලා සිටීමේදී මූල කර්මස්ථානය තුනී වී මූල කර්මස්ථානය නොදැනී ගොස් ශරීරය සැහැල්ලු විය. ශරීරයේ ඇති බරක් නොකඩවා ඉහළට ඇදී යන්නාසේ දැනෙමින් ශරීරය බොහෝ සෙයින් සැහැල්ලු විය. අත পাය, ශරීරය, හිස මේ සියල්ල තිබෙන බවක් නොදැනෙන තරමට සැහැල්ලු බවක් දැනුනි. පිටකොන්දෙන් හටගත් අධික වේදනාවත් සමග ඍජුව තිබූ උඩුකය පොළව දෙසට පහත් වී ඇති බව දැනුනි. උඩුකය පොළව දෙසට පහත්වන බව නොදැනුන අතර සැහැල්ලු බව තුල ඇති හිස් බව ගෙවන් වී වේදනාවක් හටගත් බව හා කයේ තද ගතිය දැනෙන්නට විය. සැහැල්ලු හා ප්‍රබෝධමත් බවකින් සක්මන් කිරීමට ආරම්භ කළේය. මූලික කමඨහන ලෙස වම දකුණ වශයෙන් මෙනෙහි කළේය. පාදය පොළවට තැබීමේදී වැලි අතර පාදය තෙරපෙන බව හා පොළවේ ඇති සීතලත් රත්තුණු වැලි කැටවල ඇති රස්ණයත් යටිපතුල් වලට දැනුනි. මෙසේ සක්මන් කරගෙන යාමේදී ඔසවනවා, යවනවා, තබනවා කියන අවස්ථාවන් සතිමත්ව බැලීමට හැකි විය. ඔසවනවා කියන අවස්ථාවේදී බරෙන් නිදහස් වීම යවනවා කියන අවස්ථාවේදී සැහැල්ලුවෙන් පාදයේ ඉදිරියට යෑම තබනවා කියන අවස්ථාවේදී නැවත පාදයට බර දැනිම ආදිය හඳුනා ගැනීමට හැකිවිය. මෙසේ විනාඩි 45ක් පමණ කාලයක් කරගෙන යාමේදී ශරීරයේ සැහැල්ලු බවක් දැනෙන්නට විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඉක්මනින්ම සසර දුකින් මිදී නිදහස් වේවා. තෙරුවන් සරණයි. මේ විදිහට හිත කර්පන්නේ වෙලා එනකොට ධර්මතා ගොජ දාන්න පටන් ගන්නකොට බාධා නොකර ලෙඩ කරගන්න නැතුව අනංගේ ප්‍රශ්න ඔළුවේ දාගන්න නැතුව දිනචරියා වෙනස් කරන්න තුව දිගට කිරීමෙන් අනුග්‍රහ කරන එක තමයි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න තියෙන නිසා ඒ ගැම්ම කඩා ගන්න නැතුව යනවා කියන තමයි මගේ වචනෙන් මම කියන්නේ. ආදුනිකයි අති ගෞරවනීය හාමුදුරුවනේ ආනාපාන සති භාවනාව ඊයේ ධර්මදේශනයට පෙර සමූහ භාවනාවේ සිටින විට හුස්ම රැල්ලේ අවසානය බලන්න හිතුණා. ටික වේලාවක් බලන් ඉද්දී දැනුණා හදවතේ ශබ්ද වාර දෙකක පමණ කාලයක් අමුතුම අමුතු තැනක්. එතන මුකුත්ම මුකුත් නැහැ වගේ. තව ටික වේලාවක් බලන්න යද්දී ආයෙ දැනුණා හදවත් වාර හතරකදී තමයි නිින්ද ගොස් එකපාරට ශරීරය හතර පාරක් විතර ගැස්සී ඇහැරෙන්නේ. එහෙම හය වතාවක් විතරම මට වුණා. පසුගිය දින ආනාපාන සති භාවනාවට වාඩි වී ඇස්පියා ගන්න විටම ඊටාම ලස්සන දර්ශන පෙළක් වරහන් ඇතුලේ ඩිජිටල් පරාදයි. තව දිනකදී මොකද්ද පරාද? ඩිජිටල්. ඈ? ඩිජිටල් කරා. මෑනියෝ නික වසංගනවනේ වචන කියන්නේ. තව දිනකදී බුදුන් වඳින්න නැමී ඇස්පියා ගන්න විටම මේ වගේ විවිධාකාර අවස්ථාවලදී මේවා පෙනුණා. භාවනාව ඉදිරියට කරගෙන යාමට හැකිතරම් උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ නොඅඩුව ලැබේවා. උතුම් වූ නිවනින්ම සැනසෙත්වා. ඇකි තමයි උපදෙස් දෙන්න කියන්නේ නිකන් දෙන හිඳා ඉඳලා. ගාලා ගියක් කරත් කමක් නැහැ. මේ වගේ අත්දකින්න වෙලාවක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නෙමෙයි අයින්ස්ටයින් මේකට කිව්වේ තමයි මෑනියෝ කියන මෙතන ස්ථානයක් දැක්කයි කියලා. ඔබ ස්ථානේ විස්තර කරන්නේ කාලය හරහා. හදවත ගැස්ම දෙකක්. ඊට පස්සේ කරා නැවතත් ඒ ස්ථානට ගියා හදවත් ගැස්ම හතරක් කියලා. අන්තිමට අයින්ස්ටයින් දැක්ක මේ කාලය සහ දේශය කියන දෙක වෙන් කරන්න බෑ කියලා. ටයිම් ස්පේස් කියලා වෙනමම වචනයක් හැදුවා. මේ කාලයට දේශය තන සම්බන්ධයි තනට කාලය සම්බන්ධයි. මේ දෙන්න එකතු වෙනාම තමයි කාලය සහ දේශය කියන දෙක කලවම් වුණාට පස්සේ තමයි ওই විමුක්තිය තියෙන්නේ. අපිට යම් වෙලාවක කාලය තියෙන තාක්කල් අපාය තමයි. තනක් තියෙන තාක්කල් අපාය තමයි. කාලය සහ දේශය සම්පූර්ණ පුංචිම කොටස් වලට කැඩිලා ඒ දෙක කලවම් වෙනවා ටයිම් ස්පේස් කියලා. ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. බුදුසසුන් දුන්නේ ඒකට වචන ක්ෂණ සම්පත්තිය. තනකුත් තමයි හැබැයි තනක් නෙවෙයි. වේලාවකුත් තමයි හැබැයි වේලාවක් නෙවෙයි. තැනට වේලාව කලවම් වෙනවා වේලාවට තන කලවම් වෙනවා. එතකොට අපි කියනවා ජීවත් වෙනවා කියලා. මේ දෙක වෙන් වෙච්ච ගමන් අපි කොර වෙනවා. මේ දෙක වෙන් වෙච්ච ගමන් අපි ආංශික ජීවිතයකට වැටෙනවා. කාම ජීවිතයකට වැටෙනවා. මේ දෙකට එකට ගිය ගමන් මම නැහැ. ආයි ඇතුළ පිටක් නැහැ. කියන්න බෑ. කියන්න කිව්වොත් කාලයට සම්බන්ධ කරලා දේශයක් ගැන තමයි කියවෙන්නේ. දේශයක් තැනක් ගැන කතා කරන්න ගියම කාලයක් ගැන කියවෙනවා. ඉතින් මේක කලාවෙන් අඳුල්ලා දෙන්න පුළුවන්. මියුසික් එකකින් අඳුල්ලා දෙන්න පුළුවන්. ගණිතයෙන් අඳුල්ලා දෙන්න පුළුවන්. බුද්ධජනනාච අඳුල්ලා දුන්නේ ක්ෂණ සම්පත්‍ය හරහා. કોઈ වෙලාවක හෝ Taman වර්තමානට එළඹ වාසය කරන වෙලාවේ කාලය සහ දේශය කියන දෙක එක්ක නැති වෙනවා දෙක එක්ක එකට කලවම් වෙනවා. ඒක අලවංග වෙච්ච වෙලාව අත්දකින්න අත්දැක්කට කියන්න බෑ. ඒක මේ මගේද පිටද මම සහ පිට අතර සීමා මරියාදාව කොහෙද? වචනෙන් නම් ගන්න බෑ. ඉතින් මේක භාවනා කරලා ගත් එකක්ද? එහෙම නැත්නම් මේ උප්පත්තියෙම ලැබිච්ච එකක්ද? එහෙනම් මට ඕන වෙලාවට මේක ගන්න බැරි මොකද? ඒවා සම්පූර්ණ විරුද්ධ ප්‍රශ්න. නමුත් මෙහෙම දෙයක් කතා කරන්න ගියොත් මුගේ දෙනෙක් කියනවා මේවා গুপ্ত ධර්ම කියලා. මේවා ගූඪ දේවල්, අద్భుත දේවල්, මේවා පරිේශන කරන්න බැරි දේවල් කියලා. ගිය කෙනා දන්නවා ඕක ගූඩකමක් ඇත්තේ නෑ මට ඕන වෙලාවට කරන්න බැරි බව හැබෑව නමුත් මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් ඉතින් බුදු දනන්ත කියන ඔන්න ඔබට මම එකක් කියන්නම් යන්න ඕනේ නම් දැන් සද්ධාවෙන් ඵලයන් ඔය සීල කඩා ගන්න එපා සතිය ආරම්භ ඵලයන් ඔය තුන තියෙනවා නම් සද්ධාවයි සීලයයි සතියයි ඕක අතේ දුර පේන තෙක් මානේ තියෙන. ඉතින් යෝගාවචරය ඊට පස්සේ මේකට නැවත නැවත යන්න හදනවා. ඒ යෝගාවචරය ගෙදරින් එනකොට එන්නම් කියලා ආවේ නැත්තම්. මුග දෙනෙක් කියන්නේ එන්නම් කියලා නෑ බව. ඉතින් ඒ කට්ටිය ඔකට යන්න කැමති නෑ. ඇයි හිතන නෑනේ මොකොත්. මුග දෙනෙක් ඉන්නේ ස්ථානෙ පිටවෙන්න මං ගිහින් එන්නම් කියලානේ. ඒගොල්ලෝ කැමති අවතෙන්නේ. මොකද ඔතෙන් ගියාට පස්සේ ආ ඊද නැද්ද විශ්වාස නැහැ. ටයිම් ස්පේස් දෙක නැති වෙනවා. ඉතින් බුදුරජාණන්සේ පෙන්නන්නේ නිවන් නොදැක්කට මෙහෙම දෙයක් මනුස්ස මනසේ තියෙනවා. ඒකට යන පාරකුත් තියෙනවා. අමනෙයින්ට බෑ. සද්ධාව නැති කාට බෑ. සීල නැති කාට බෑ. සතිය නැති කෙනාට බෑ. සතිය සද්ධාව සීලේ තිබුණත් ඉවසන්න නැති කෙනාට බෑ. දැන් ඉතින් කරන්න තියෙන යෝගාවචරය මේක දැක්කට පස්සේ මේකට නන් දෙන්න යන්න එපා තනක් කියලා. මේක මනින්න යන්න එපා කාලයේ වශයෙන්. මේ කාලයේ සහ ස්ථාන වශයෙන් මැනීමම තමයි මාන්නේ කියලා කියන්නේ. මේ මේ தත්ත්වයට යන්න පුළුවන් තරම් අහිංසක වෙන්න. පුළුවන් තරම් නිහතමානී වෙලා ඒකට අවශ්‍ය කරන අනුග්‍රහය සප්පාය කරනු සලසලා දීම එහෙම නැත්නම් ආදර ගෞරවයෙන් නැමී සිට කටයුතු කිරීම හරහා එතෙන්ට යන්න ගියොත් බුදුහාමුදුරෝ ඉන්න තැනට තමයි අපි යන්නේ. බුදුහාමුදුරොත් ඔතෙන්ද කියලා තමයි කතා කරන්නේ. ඒ නිසා මේක දැන් නිතර යන්නේන තැනක් වඩපත් කර ගැනීම සඳහා තමයි අපේ ඊගාව ජීවිතයේ ඊතුරු කොටස ගත කරන්න වෙන්නේ. ආදුනිකයි අතිගෞරවනීය හාමුදුරුවනේ සක්මන් භාවනාව වර එක සක්මනේ සිටින මොහොතක දැනුණා පාදයක් තබා එම පාදය මහපටැඟිල්ලෙන් සිට ගන්නවත් සමගම අනෙත් පාදයේ විලිඹුව පොළොවේ වදිනවා. තවද එක් පාදයක් පිටුපසින් ක්‍රමයෙන් එසවෙන වේගයට වඩා හැකි ඉක්මනින් ඉදිරි පාදය පොළොවේ සම්පූර්ණ වදින වග. තවත් වර එක පාදයේ විලුඹුවේ සිට ටිකෙන් ටික පොළොවේ වැදී ගොස් පුංචි ඇඟිල්ලේ සිට මහපට ඇඟිල්ල දක්වාම පිළිවෙලකටම පාදය පොළවේ වදින වග. තවත් වරක දැනුණා පොළවේ තෙරපීම නිසා දුක් වේදනාවක් ගන්නා කොටසක් සහ වටේ ඇති පෙදෙස බොක්ක වගේ ඇති පෙදෙසට මිහිරි වේදනාවක්ද දැනුණා. එම නිසා පාදයේ යටිපතුල දුක සැප සමව බෙදාගෙන යනු දැනේ. අද හිමිදිරියේ දැනුණා පිටුපස පාදයේ එසවි ඉදිරියට එන මොහොතේ සිසිල් හුළඟේ ආස්වාදයකුත් ලබමින් පාදය තැබීමට එන බවක් අවවාද අනුශාසනා කරන සේක්වා ඔබ වහන්සේට නිරෝගී කායික මානසික ශක්තිය වගේම දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින් සැනසේවා ඔය නාටකෙම පෙන්නන දේත් බලන්න මොන්ටර නටනකොට ඉස්සරහ පැත්තේ උන් බලන්න පුළුවන් නම් හැංගිලා ගිහිල්ලා පිටිපස්සෙම උන් බලන්න එදාට පේන ඕන්න වැඩ කෑල්ල කොහොමද කියලා ඒ වගේ තමයි මැජික් එකක් පෙන්නකොට මායාවක් පෙන්නකොට නිසා වේදිකා සකස් කරන්න පිටිපසට කාටවත් එන්න බැරි වෙන විදිහට. ඉස්සරහට සකස් කරලා තියලා තමයි ඔක්කොම කරන්නේ. එයා වග බලා ගන්නවා පිටිපස්සේ කවුරුත් නැහැ කියලා. පුළුවන් නම් වේදිකාව පිටිපස්සට කියලා බලන්න මොන්න තරම් ඊශ්‍රායෙල් මිනිස්සු රැවටිලා දින්නේ. මේ මනසයා මේ පැත්තට විතරක් දෘෂ්ටි කෝණය හදාගෙන මේ කරන සෙල්ලම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන මේ චීන කන්නාඩිය සතිය මේ පැත්තත් බලන ගමන් මේ පැත්තත් පේනවා. ඒ නිසා මායයට ඇවිල්ලා අපිට සෙල්ලම් බාන්න බෑ. ඒක කියනවා මේ මොහිනී කියන කාලා තියෙනවද මන් දන්නේ. මොහිනී හරියට එක දරුවෙක් වදපු කාන්තාවක් විදිහට හම්බ වෙන්නේ. ඉතින් ගොම්මන් වෙලාවල් වල ඉලන්දාරි රුට්ට ඇසෙල්ලම් කරනවා නම් අර මේ කරනකොට මොහිනී එනවලු මේ බබා වඩාගෙන ඉන්නවා සෙද්ද කැඩෙනවා. ඉතින් ඒ නිසා ඇවිල්ලා කියනවා මේ පොඩ්ඩක් බබා අතර ගන්න මේ රෙද්ද ඇඳ ගන්න කන් කියලා. බබා ඇල්ලපු ගමන් ඊට පස්සේ ආයේ ගැලවුමක් නැහැ. ඉතින් බැලුව බැලමට පුදුමාකාර ලස්සනක් එක දරුවෙක් වදුව අම්මන්ඩි කෙනෙක්. බැරි වෙලා හරි ගිහිල්ලා බදා ගන්න ගියොත් මුළු පිටිපස්සම කුණු පණුවන් ගහලා පණුව හැලෙනවලු. ඉස්සරහා පැත්ත බොහොම ලස්සනයි. ඉතින් යා නටනවලු ෆ්ලූට් එකට ඉස්සරහ විතරක් පෙන්නනවා. ඉතින් ඒ තරුණයා හිතන්නේ මේ මට වශී වෙලා මට ලැබිච්ච දෙවංගලක් කියලා තමයි. නමුත් ප්‍රත්‍යක්ෂ කරන්න කියලා අත දැම්මොත් කක්ක ගොඩයි. ඉතින් යන්න ඉස්සරහ ගේනවා උඹ ඔය නටුවට ඉස්සරහට පෙන්නලා නටුවට ඔය පෙන්නන්නෙම පිටිපස්සේ වනේ වහගන්න තමයි නටන්නේ. ඒව නැත්තම් නටන්න දෙන්නේ නැහැ. ප්‍රകෘතිය නටන දේ. ඒ නිසා ඔය ඕනේ ජනමාධ්‍යයකට නටන්න කියන්නේ. ඕනේ කෙනෙකුට අයිලාවට උලිහිලි පාන්න කියන්නේ. දැක්කට නොදැක්කා වගේ ඉන්නකොට ඌට තේරෙනවා මගේ පිටිපස්ස දැකලා මෙහි තියෙන්නේ කියලා. ඒකයි මේ දැක්කට නොදැක්කා වගේ ඉන්නවයි කියලා කියන්නේ නොදැක ඉන්නව නෙවෙයි. යා පෙන්නන නාඩගම පේනවා. නොදැක්කා වගේ ඉන්නකොට පිටිපස්සෙන් බලනවා වගේ. කිසි කෙනෙකුට නටන්න බෑ. කිසි කෙනෙකුට නටන්න නටන්නේ අපි ඒගොල්ල පෙන්නන දේට අනුව ප්‍රතික්‍රියා කෙරුවොත් විතරයි. ඒකට මනාපමනාපකම් පහල කරපු ගමන් වශී වෙනවා. දැන් දැක්කට නොදැක්ක වගේ හිටපුවාම නැතුමමාරයි. ඉතින් ඒක නිසා ඒ එතන ඒ තියෙන චිත්තක්ෂණේ කිවසිල්ල. බලනවා තමයි බැලුවට මොකද බැලීම බැලීම පැත්තෙන් නතර කරනවා නොදැක්ක වගේ ඉන්නේ. ඒකට මේ නටන කෙනා හැම වෙලාවෙම බල බල නටන්නේ මම නටනදී බලලා රස විඳිනවා නම් තමයි එයාට නැටිල්ලට පණේන්නේ. නටන දේ රස විඳින්න නැත්නම් එයා නටන්නේ නැහැ. ඒ නිසා නැටිල්ලකින් මම කාට හරි අහුණා නම් ඒ නටවලා තියෙන්නේ මම බැලීම හරහා කියන එක විතරයි කියන්න තියෙන්නේ. නටිල්ල හරහා නෙවෙයි නැටවිලා තියෙන්නේ. මම මේ කරන අනුග්‍රහය හරහා. ඒක මේ රසායනික ශරීරයෙන් සිද්ධ වෙනවා. අපි ඒකට කාමයක් ඇති කරපු ගමන් ඒ පිට වෙන ඇඩ්‍රිනලින් ස්‍රාවය ඒ පුද්ගලයාත් එක්ක sannivedanayak යනවා ටෙලිපැතික් සිස්ටම් එක. ඒක නිසා මම මනාප වුණාද අමනාප වුණාද කියලා වචන කතා කරන්න සහතික දෙන්න යන්න ඕනේ නැහැ. ඇත් දෙකේ විතරක් නෙමෙයි විතර කටෙමුත් බලනවනේ. ඒතර බලයින් එකන දන්නවා දැන් මේ අවුලාද නැද්ද කියලා. ඉතින් ඒක නිසා බැලිල්ල බැලිල්ල ගන්ති නැත කරලා බලන්න හිටියොත් පිටිපස්සෙන් දැසනේ කකුල තමන්ට කොතනක හරි වේදනාවක් ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න. තත් එකක් කොහොමද? ඇත්ත ඇත්තට දතේ කුණ අමාරුයි. නමුත් වෙන කිසිම තැනක මොනම වේදනාවක්වත් නැහැ මේ වෙලාවට. ඊ දතේ එකක්ම එච්චර සැර නිසා වෙන්ද අහම කහනවා, කුණ්ඩේ කුණ කනවා, කණි කන කහනවා, කංකරඬු වෙනවා, කබ ගලනවා මොකක්වත් නැහැ. දතේ එකක්ම ලොකු උනාව මොකෙක්වත්ම නැහැ. ඉතින් දතේ එකක්මත් හොඳයි කිව්වට පස්සේ දතේ එකක්මත් එක තියාලුනොත් දතේ මොකා වේසෙන්නියා දත්තපනුවා වෙස්සෙන්නියා ඒකගේ අනුහසින්නියා දතේ රෝග නැදෙන්නියා කිව්වට පස්සේ උගේ අනුහසින් ඒකත් නතර කරගත්තම කිසිම දෙවෙන තැනක අමාරුවක් නෑ ඉතේ මොකා වේසෙන්නියා ඉත උකුණා වේසෙන්නියා ඒකගේ අනුහසින්නියා ඉතේ රෝග නැසෙන්නියා එන ඕනේ රෝගයකට උගේ අනුහද නිසා සියලු රෝග නැහෙනවා. ඊට පස්සේ මේකත් අමනුවදම් වෙච්ච ගමන් උගෙත් සෙල්ලම් ඉවරයි. අපි එම නෙවෙයි කරලා තියෙන්නේ. දැන් ඒක අල්ලගෙන නටනවා. දැන් හිතනවා ඒකේ ඒක දැන් සනීප කෙරුවනේ. සනීප කරන තව දෙකක් එළියට ඇවිල්ලා. ඒක නැති වුණා තව එකක් එළියට. මේ කොයි එකෙක් හරි ඉන්නේ එකේ උන්න ඉන්න එකත් එක යාළුට ඉවරයි. වෛද්‍යවරු විතරයි මම මේ කරන කතාවට අකමැති වෙන්නේ. අයි කිසි කෙනෙක් අකමැති වෙන්නේ නැහැ. වාඩි වෙනකොට සද්දයක් ඇහෙලා කේන්ති ගිය කියන්නකෝ. ඒ වෙලාවට කකුල රිදෙනවද කියලා බලන්න. හිතවිලි ප්‍රශ්නයක් එනවද බලන්න. මොකක්වත් නැහැ. අනේ එන්නේ එක වාසියට හරවගෙන ප්‍රමෝදයට හරවගෙන පැමිණි දුක පැමිණි අය කියන එක දැනගත්තා නම් ඊවන්සේ ඒකත් බල්ලගේ පිටිපස්සේ තියෙන එකත් බලන්න. මෙතන පෙන්වන්නේ කළුව නම් පිටිපස්සේ සුදුයි. මෙතන තියෙන දුක නම් ආත්පස තියෙන සැප. ඒකේ කකුලේ තද වෙන තැන් වල දුක දැනෙනවා නම් ලේ වගේ සැපේ තියෙන. මේ දෙකම දකින්නට පේන ඕනම වෙලාවක දුක සැප 50ට 50යි තියෙන. බුදුහාමුදුරන්ටත් එහෙමයි, දේවදත්තගෙත් එහෙමයි. මරණ මොහොතෙත් එහෙමයි, ඉපදින මොහොතෙත් එහෙමයි, ජය ගන්න වෙලාවෙත් එහෙමයි, පරදින වෙලාවෙත් එහෙමයි. මේකට මොකටද කතන්දර කතා කරන්නේ? මේ පෙන්නන්ට හදන දුක බලන ගමන් ඒක විනිවිදලා පිටිපස්ස පොඩ්ඩක් බැලුවොත් අපි මොන චිත්‍රයක් බැලුවත් චිත්‍රයේ තියෙන දියසායම හෝ තෙල් සායම තියේදී චිත්‍රය ඇඳලා තියෙන කැන්වස් එක දකින්න පුළුවන් නම් දෙකක් බව තේරෙයි. චිත්‍ර එකක් කැන්වස් එක එකක්. චිත්‍රය බලන්න තෝ කැන්වස් එක බලන්න ගියාට පස්සේ ඔක තෙල් සායම් වෙච්චාම ඔක දිය සායම් වෙච්චාම ඔක භාව චිත්‍ර වෙච්චාම ඔක රේඛා චිත්‍ර වෙච්චාම ඔක අපි බලන්නේ කැන්වස් එක විතරයි. කැන්වස් එක බලන එක නාට චිත්‍ර ප්‍රදර්ශන බලන්න යන්න ඕනේ. ගෝණි කැල්ලක් දිහා බැලුවත් කැන්වස් එක තමයි. ඒක නිසා මේ ඇඳලා පෙන්වන්න හදන එක බලන්න යන්න එපා. ඇඳලා තියෙන උපස්තරේ බලන්න. කැන්වස් එක බලන්න. අපිට පෙන්වන්න හදන සැප දුක දිහා බලන්න එපා. ඒ බලන ගමන් ඒක පිටිපස්සේ තිරේ බලන්න. එතකොට පේනවා මේ 18 සන්නි නාඩගම එහෙම නැති වුණොත් අපි පෙන්වන එක දිගේ කතන්දර ගොතන එකයි කරන්නේ. ඒ නිසා මේ ලියන්න හදලා තියෙන කාරණාව මැරෙනකම්ම දිගට යන ආර්ය පරිශ්‍රණය. ඒකේ තවත් එකක් තියෙනවා. මේක හොඳට පුරුදු කරාට පස්සේ මේ ලෙඩේ බෝ වෙන සුළු ගතියක් තියෙනවා. හොඳට භාවනා කරන කෙනෙක් ළඟ ඉන්නකොට ඉන්න අයටත් ඒක සිද්ධ වෙනවා. ඒක සංක්‍රමණික රෝගයක්. ඒකයි මිනිසුන් කත් දෙනෙක් කැමැති වෙන්නේ බුදුහාමර ඉන්න කාලේ දමදුවේ ඉඳුණා නම් හොඳයි කියලා. මේ අපි නටන නාටක මෙතන නටන්න බෑ. ඒකේ එහා පැත්තෙන් පෙන්වන දර්ශනේ පෙන්වනවා විපස්සනා වහරහා. හැබැයි ඒකේ බුදුහාමරකින් ඈත් වෙනකොට නැති වෙනවා. මොකද මේ පුද්ගලයාගේ ගුණයකට නෙවෙයි එන්නේ. නමුත් මේ පුද්ගලයා ඒක ඉඳගෙන ඒක භාවනා කරගෙන තමන්ගේ මේ පද්ධතියට ඇතුල් කරගන්න හදනවා නම් පරිසරයේ ඉන කට්ටිය භාවනා කරනවා නම් මෙයාටත් භාවනා හරියනවා. පරිසරයේ භාවනා කරන කට්ටිය අවුල් කරන කට්ටියක් නම් යෝගාවචරයට අමාරු විශේෂයෙන්ම ආධුනිකයට අමාරුයි. ඒ නිසා තමන් භාවනා කරලා හරියන හැම වෙලාවකම අහල පහල භාවනා කරන අයට ලොකු හොඳ ভাইබ්‍රේෂන් එකක් යනවා. good vibration කියලා කියනවා. ඒක හරීම මේ සුව කරවන සුළුයි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ තමන් භාවනා නොකලත් භාවනා කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා. කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ නිසා මේක ඉවරයක් කරන්න එපා. දිගට මේ පරිශ්‍රණය කරගෙන යන්න ඕන. විනාඩි 10ක් තියෙනවා අපි වෙන් කරගත්ත ප්‍රශ්න විචාරතර වැඩ පිළිවෙලෙන් විශේෂයෙන් කාටරි අහන්න දෙයක් තියෙනවා නම් අපි වෙලා ඒක ගත කරමු. එහෙම නැත්නම් අපි විනාඩි 10 ඉදිරියට කරන්න තියෙන සක්මන් භාවනාවට එකතු කරනවා. පැයකුත් විනාඩි 10ක සක්මණේකෙන් පස්සේ අපි නැවත තුනට රැස් වෙනවා සාමූහික භාවනාවක් සඳහා. සීල දෙනාඩම තෙරුවන් සරණයි.